තිරුවන් සරණයි ඔබ සියලු දෙනාටම සුපුරුදු පරිදි ආරම්භ කරන්නට යෙදුණු සෙනසුරාදා දින ධර්ම සාකච්ඡාවේ අංගුත්තර නිකායේ තික නිපාතයේ ලෝණපල සූත්‍රය පාදක කොටගෙන අකුසල විපාක යටපත් කරන්නේ කෙසේද යන්න මාතෘකාවට ප්‍රකාරව අදත් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මේ ගෞරවනීය ආරාධනය පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි ඔබ වහන්සේට මාගේ ගෞරවනීය নমස්කාරය අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ ආරම්භ කළා ලෝණඵල සූත්‍රය. ඉතින් සූත්‍රය පාදක කොටගෙන අකුසල විපාක යටපත් කරන්නේ කොහොමද? ඒ පිළිබඳව අනුගමනය කළ හැකි ක්‍රමෝපායන් මොනවද කියන මේ මාතෘකාව සාකච්ඡා කරන්නට ඒ අනුව පසුගිය සතියේ අපේ අංගුත්තර නිකායේ තික නිපාතයේ නවවැනි සූත්‍ර දේශනාව ලෝණඵල සූත්‍රයේහි මූලික ඡේද දෙක පාදක කොටගෙන කර්ම කරන කරන ආකාරයට විපාක දෙන්නේ ඒවාහි විපාක වාරයේ පැමිණෙන පැමිණෙන ආකාරයට ඒ වගේම ඒ කර්ම විපාක දෙන්නට පසුබිම සැකසෙන සැකසෙන ආකාරයටයි ඒ කර්ම විපාක දෙන්නේ කියන මේ මූලික කාරණය අපි පැහැදිලි කරගත්තා. ඒ පිළිබඳව අපි දීර්ඝව කතා බහ කළා. ඒ වගේම සාකච්ඡාවේදීත් අපි මේ පිළිබඳව අවධානය යොමු කළා. අද දවසේ අපි එතෙන් පටන් ලෝණඵල සූත්‍රය පාදක කොටගෙන අද දේශනාව සිද්ධ කරන්නේ ඒ අනුව අපි දෙවනුව සාකච්ඡාව ආරම්භ කරා. බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් කියනවා නම් අකුසල් කරපු කරපු එහෙම නැත්නම් කර්ම කර්ම කියලා කිව්වහම කුසල් අකුසල් දෙපසම අයිති වෙනවා කර්ම කරන කරන ආකාරයට විපාක දෙනවයි කියලා එහෙම යම්කිසි අදහසක් ඇති කරගන්නවා නම් මේ Brahmacharya වාසයෙන් පළක් නැති වෙනවය යම් කෙනෙක් කියනවා නම් ඒ කර්ම විපාක වාරයට පැමිණෙන පැමිණෙන ආකාරයෙන් විපාක දෙන්නේ කියලා ඒ විදිහට තේරුම් ගන්නවා නම් ඒ බඳු තැන තමයි Brahmacharya වාසය අර්ථවත් වෙන්නේ කියලා. ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන බව අපි දීර්ඝ වශයෙන් කතා කළා. ක්ෂණයක් ක්ෂණයක් පාසා කර්ම ජනිත වෙන ආකාරයේ කුසල අකුසල කර්මයන් ඒ වගේම ඒවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් විපාක දෙන ආකාරය එතකොට ඇසිපිය හෙලන තරම් කෙටි කාලයක් තුල සිද්ධ කරගන්නා කුසල අකුසල කර්මයන් සසර ගමනේ ආත්ම දහස් ගණනක් දසදහස් ගණනක් නොවේ ලක්ෂ ගණනක් වුණත් විපාක ඇති කරන්නට සමත් වෙනවයි කියන බව අපි එහිදී සාකච්ඡා කළා. ඉතින් එහෙම වෙනකොට අපි කර්ම විපාක විඳලා අවසන් කරලා කර්ම ගෙවා දමලා මේ භව ගමන නිමා කළ යුතු වෙනවා නම් අපිට කවමදාකවත් ඒ කර්ම සියල්ලක් අහෝසි කරලා නිම කරලා නිවන් දකින්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ. සම්මා සම්බුදුවරු, පසේ බුදුවරු, ඒ වගේම ශ්‍රාවක රහතන් වහන්සේලා ඒ සියලු දෙනා වහන්සේම කෙලස් ප්‍රහාණය කළේ කුසල කුසල කර්ම ඉතිරිව තිබියදීමයි. කුසල කර්මත් අකුසල කර්මත් තවමත් උන්වහන්සේ එතකොට ඒ කාරණා ටික අපේ පසුගිය සතියේ කතා බහ කළා නැවත සිහි කැඳවීමක් වශයෙන් අපි සිහිපත් කළේ සහ අද දවසේ අලුතෙන් සහභාගී වෙන අයට මේ මූලික කරුණු ටික මතකයට ගන්න එහෙම නැත්නම් අවධානයට ගන්නට එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී අපි හැමදෙනාගේම මනස අවදි වෙන විදිහේ විශේෂ ප්‍රකාශනයක් කරනවා ඒ ප්‍රකාශනය තමයි මේ සූත්‍රයේ ඒ පළමු ඡේද දෙකට පස්සේ ඊළඟට හමු වෙන්නේ. ඉද ඉද භික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස අප්පමත්ත කම්පි පාපං කම්මං කතං තමේනං නිරයන් උපනේති. ඉදපන භික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස තාදි සංඤේව අප්පමත්ත කම්පාපං කම්මං කතං දිට්ඨ ධම්ම වේදනියම් හෝති. නානුම්පි කායති කිං බහුදේව. මේ මේ ප්‍රකාශනය හරිම සුවිශේෂයි. මොකක්ද බුදුරජාණන් වහන්සේ හිදී දේශනා කරන්නේ මහණෙනි මෙලව යම්කිසි පුද්ගලයෙක් අල්පමාත්‍ර වූ අකුසල කර්මයක් කරගන්න. ඒ අල්පමාත්‍ර වූ අකුසල කර්මයේ හේතු කොටගෙන ඒ තනත්තා කෙලින්ම නිරයටම යනවා. තවත් පුද්ගලයෙක් එබඳුම වූ අල්පමාත්‍ර අකුසලයක් කරගන්නෝ නමුත් ඒ තනත්තා නිරයගාමී වෙන්නේ නැහැ ඊළඟ භවයක එහි විපාකයක් ඇති වෙන්නේ නැහැ. ditta ධම්ම වේදනීය වශයෙන් ස්වල්ප විපාකයක් මතුවෙලා නිරුද්ධ වෙනවා. එතකොට දෙදෙනාම කරගන්නේ එකම විදිහේ සුළු අකුසල කර්මයක් එහෙම නැත්නම් එකම අකුසල කර්මය හෝ දෙදෙනා වෙන වෙනම අකුසල කර්ම දෙකක් හෝ එක වගේ සුළු අකුසල කර්ම දෙකක් තමයි සිද්ධ කරගන්නේ. ඒ සිද්ධ කරගන්නා එක හා සමාන සුළු අකුසල කර්මයෙන් එක්කෙනෙකුට මහා විපාකයක් ඇති කරනවා. අනිත් කෙනාට ඊතා ස්වල්ප විපාකයක් ඇති කරනවා. එතකොට මෙන්න මේ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ අපේ සිත අවදි කරවමින් අපේ ප්‍රඥාව අවදි කරවමින් එහෙම නැත්නම් අපේ කුතුහලය මතු කරමින් සාමාන්‍ය ලෝකයා සිතනවට වඩා වෙනස් පැත්තකට අපේ අවධානය යොමු කරමින් මේ සූත්‍රයේදී කරන ප්‍රධාන ප්‍රකාශනය. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරමින් උන්වහන්සේම එයට පිළිතුරු සපයනවා මහණෙනි කෙබඳු පුද්ගලයෙක්ද ඒ විදිහට අල්පමාත්‍ර අකුසල කර්මයක් කරලා නිරයගාමි වෙන්නේ කොහොම පුද්ගලයෙක්ද අල්පමාත්‍ර අකුසලයක් කරලා නිරයගාමි නොවි మతు ආත්ම භාවයන්හි විපාක නොලබා ditta ධම්ම වේදනීය විපාකයකින් පමණක් ඒ කර්මය යටපත් වෙන්නේ කෙබඳු කෙනෙක් සම්බන්ධව මේ කාරණා දෙක ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. ඒතර පළමුවෙන් උන්වහන්සේ විස්තර කරනවා මොන වගේ කෙනෙක් විසින්ද අර සුළු අකුසල කර්මයක් කරගත්තා වුණත් කෙලින්ම නිරයගාමී වෙන්නට මහා විපාකයක් ඇති කරන්නට සමත් වෙන්නේ කොයි වගේ කෙනෙක්ද මෙලොව ඇතම් පුද්ගලයේ කාය භාවනා නැත්තේ වේ. එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට මහේශාක්‍ය බව තියෙනවා නම් තමයි ඒ පුද්ගලයාට අර කර්මය යටපත් කරන්නට පුළුවන් අල්පේශාක්‍ය බව තියෙනවා නම් ඒ පුද්ගලයාට කර්මය යටපත් කරන්නට බෑ කර්මය විසින් ඒ තැනත්තාව යටපත් කරනවා. එතකොට මේ විශ්වයේ තියෙන මේ හේතුඵල સિદ્ધාන්තය. ඒක සියලුම ලෝක ධර්මතාවල ස්වභාවය. ඒ කියන්නේ වඩා ප්‍රබල දෙයින් දුබල දේ යටපත් කරනවා. එතකොට දුබල දේ ඛණ්ඩණය කරනවා. මොකද මේ ලෝකේ පවතින හේතුඵල ක්‍රියාවලිය. දෙවියන්ගේ කැමැත්තට අනුවත්, බුදුහාමුදුරුවන්ගේ කැමැත්තට අනුවත්, තමන්ගේ කැමැත්තට අනුවත් වෙන කාගේ හරි කැමැත්තකට අනුවත් නෙමෙයි ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ අදාළ හේතුඵලයන්. එතකොට හේතුව වඩා ප්‍රබල නම් ඵලය ප්‍රබලව ඇති කරනවා. හැබැයි හේතුව දුර්වල නම් වෙනත් හේතුවකින් ඒක යටපත් කරන්නට සමත් වෙනවා. ඒ වගේම තමයි ඵලයත්. ඵලය වඩා ප්‍රබල නම් අවශේෂ ඵලයන් යටපත් කර ඒක නැගී සිටින්නට සමත් වෙනවා. ඒ ඵලය දුර්වල නම් වෙනත් ප්‍රබල ඵලයකින් ඒක යටපත් කරන්නට පුළුවන්. ඒතකොට මේ ලෝකේ සෑම දෙයක්ම මේ විදිහටයි. අපි හුඟක් වෙලාවට ධර්ම දේශනාවලදී පවා පැහැදිලි කරලා දෙනවා දැන් අපි කතා කරනවා මිටිතනින් වතුර බහින. එතකොට මිටිතනින් වතුර බහිනොයි කියන එක ලෝක ධර්මතාවය. ඒක වරදක් නෙමෙයි. නමුත් අපිට අපිට යම් යම් පීඩාවන් පැමිණෙනකොට අපිට හිතෙන්නේ ඉතින් ඔක්කොම අපි පිටින් තමයි යන්නේ මිටිතනින්නේ වතුර බහින්නේ අපේ කර පිටින් තමයි සියල්ලක් යන්නේ කියලා. ඒ එහෙම හිතුණට ඒක වරදක් වගේ අපට පෙනුනට ලෝක ධර්මතාවය තමයි අර විදිහට දුර්වල තැනින් කඩාගෙන යමක් අහෝසි වෙලා විනාශ වෙලා යන ගතිය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ යම්කිසි කෙනෙක් දුර්වල වුණොත්. එතකොට මහේශාක්‍ය බව නැතිනම් එතනත් අල්පේශාක්‍ය නම් මානසිකව ඉතා දුර්වල මට්ටමක නම් එතනත්ත පවතින්නේ අර අකුසල කර්මයේ විපාකයේ එතනත්තට බරපතල විදිහට ඇති කරනවා. දැන් මේක නිකන් අසාධාරණ වැඩක් වගේ අපිට බැලූ බැල්මට පෙනෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අපේ අනුකම්පාවත් එක්කලා බලනකොට අසරණයාට තමයි සැබෑවටම රැකවරණයක් ඇති විය යුත්තේ. ඒක අපේ චිත්ත සංකල්පන. ඒ අසරණයාට රැකවරණයක් ඇති විය යුතුයි කියලා අපි සවිඥානිකව සබුද්ධිකව හිතන නිසා තමයි ඒ බඳු අසරණයින්ට උදව් කරලා අපට කුසල් කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ බඳු අසරණයෙකුට පිහිට වෙලා රැකවරණය සපයලා අපට කුසල් දහම් සිද්ධ කරගන්නට පුළුවන්. අපි පෙර දිනේ දේශනාවේදීත් සාකච්ඡාවේදීත් කතා බහ කළා යම් කෙනෙකුට සාංශාරිකව කරන ලද අකුසල කර්ම විපාකයක් විපාක දෙනකොට අපට පුළුවන් එතනට මැදිහත් වෙලා ඒතනත්තා විඳින අර කටුක විපාකේ යම් තරමකට අවම කරන්න සහාය වෙන්න. එතකොට උපත්තිමය වශයෙන් එතනත්තා ලබලා තියෙන ආත්ම භාවය අපිට වෙනස් කරන්න බෑ. හැබැයි චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන වශයෙන් කුසල කුසල කර්ම විපාකයන් තමයි එතනත්ත අත්විඳින්නේ. එතකොට රෝගීව බරපතල විදිහට කායික පීඩා විඳින කෙනෙකුට අපි උවටන් කරලා ප්‍රතිකාර කරලා එතනත්තාගේ ඒ රෝගය අවම කරනවා කියලා කියන්නේ. එතනත්තාගේ රෝගය සුවපත් කරනවා කියලා කියන්නේ අර කාය විඥාන වශයෙන් දුක්ඛ සහගත කාය විඥානය අකුසල විපාක කාය විඥානයන් නැවත නැවත ඇති වෙන්නට තියෙන අවස්ථාව අපි බැඳිහත් වෙලා යම් ප්‍රමාණයකට අවම කරනවා එතකොට එතනත්තාට ස්වභාවිකව ඒ කර්මයේ විපාකයේ වින්දනම් තව බොහෝ කාලයක් විඳින්න වෙනවා. අපි කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් එතනට මැදිහත් වෙලා එතනටට උපකාර කරලා ප්‍රතිකාර කරලා උපස්ථාන කරලා රෝගය ඉක්මනින් සුව කරන්නට ක්‍රියාත්මක. එතකොට අරතනත්තාගේ විපාක දෙන්නට තිබිච්ච අකුසල කර්මය අවම වෙනවා. එහෙම නැත්නම් යටපත් වෙනවා. ඒතනත්තාගේ අකුසල කර්මය යටපත් කරන්නට සහාය වීමේ කර්ම ශක්තිය අපට සසර ගමනේ එමඟු දුක් විපාක ලැබෙන්නට තියෙන අවස්ථා අවම කරනවා. එතකොට අන්න ඒ විදිහට තමයි අපේ අනුකම්පාව කරුණාව හේතු කොටගෙන අපි යහපත් වූ කර්ම ජනිත කරගන්නේ. ඒ වගේම තමයි අපි මැදිහත් වෙලා අනිත් කෙනාට අකුසල කර්ම විපාක විඳින්නට අවස්ථා සැලසුවොත්. ඒ කියන්නේ ඒ තනත්තා සුවෙන් ඉන්නවා අපි ඒ තනත්තාට කයට පීඩාවක් ඇති කරනවා. ගහලා හරි, තලලා හරි, කපලා හරි, වසවිස දීලා හරි මොන මොනම හරි හේතුවකින් එතනත්තට කාය පීඩා ඇති කරනවා. දැන් කාය පීඩාව කියලා කියන්නේ දුක්ඛ සහගත කාය විඥාන. ඒ දුක්ඛ සහගත කාය විඥානයන් ඇති වෙන්නේ අකුසල කර්ම විපාකයක් හැටියට. දැන් අපි වැඩිහත් වෙලා අරතනත්තට සාංශාරිකව කරගෙන තියෙන අකුසල කර්ම විපාකයක් විඳින්නට අවස්ථාව හැදුවා. දැන් අපි පසුගිය සතියේ කතා කළා කර්ම කොච්චර තිබුණා වුණත් මෙතන පසුබිම හැදුනොත් තමයි ඒවා විපාකත්වයට පැමිණෙන්නේ. එහෙනම් පසුබිම හැදුනේ නැත්තම් ditthadhamma වේදනීය කර්මත් යටපත් වෙන්නට පුළුවන් දෙවනාත්ම භාවයේ උපපජ්ජ වේදනීය කර්මත් යටපත් වෙන්නට පුළුවන් නිවන් දකින ආත්ම භාවය දක්වා අපරාපරේ වේදනීය කර්මත් යටපත් වෙන්නට පුළුවන් අවස්ථාව සැලසුනේ නැත්තම් පසුබිම සැලසුනේ නැත්තම් එතකොට පසුබිම සැකසුනොත් ඒකට අවශ්‍ය ප්‍රත්‍ය සැකසුනොත් පරිසරය සැකසුනොත් තමයි කුසල කර්ම වලටත් අකුසල කර්ම වලටත් මතුවෙන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ මේ සමස්ත දේශනා පෙළ තුලින් අපි සාකච්ඡා කරන්නට යන්නේ ඒ විදිහට කුසල් මතු කරගෙන අකුසල් යට කරන්නට පුළුවන් ක්‍රමෝපායන් මොනවද කියන කාරණයයි මේ සූත්‍රේ පාදක කොටගෙන. එතකොට ඒවා අපි දෙවනුව ඉදිරියේදී සාකච්ඡා කරනවා වෙන වෙනම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට අකුසල කර්මත් යටපත් කරන්නට පුළුවන් කුසල කර්මත් යටපත් කරන්නට පුළුවන් ඕනනම් කුසල කර්ම අවදි කරලා අකුසල කර්ම යටපත් කරන්න පුළුවන් ඕනනම් කුසල කර්ම යටපත් කරලා අකුසල කර්ම අවදි කරන්නට පුළුවන් මේ එක් එක් විදිහට අපි සතු කුසල කුසල කර්මයන් ඉදිරිපත් වෙලා විපාකත්වයට පැමිණෙන්නට පුළුවන් අපි පසුබිම සකසා ගන්න ස්වභාවය අනුව. එහෙම නැත්නම් වෙන කෙනෙක් විසින් අපට පසුබිම හදලා දෙන විදිහත් අනුව. එතකොට දැන් අපට පුළුවන්කම තියනවා අපේ කර්ම සංශෝධනය කරන්නට දැන් ආනන්තරේ පාප කර්ම වගේ අනිවාර්යෙන් විපාක දී යුතු කර්ම හැරුණකොට අවශේෂ කර්ම ඕනනම් මතු කරගන්න පුළුවන් ඕනනම් යට කරගන්න පුළුවන් Taman සතු කුසල කුසල කර්ම. ඒ වගේම තමයි අපිට තව කෙනෙකුටත් සහාය වෙන්නට පුළුවන් ඒතනත්තා සතු කුසල කුසල කර්ම උස්පහත් කරගන්නට. එතකොට රෝගියෙකුට උවටන් කිරීමෙන් ප්‍රතිකාර කිරීමෙන් අපි කරන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ඒතනත්තාට සාංශාරිකව කරන ලද යම්කිසි අකුසල කර්ම විපාකයක් දුක්ඛ විපාක හැටියට ප්‍රවෘත්ති විපාක හැටියට මතුවෙනවා. ඒ මතුවෙන අවස්ථාව අපි අවම කරන්නට සීමා කරන්නට සහාය ඒ සහාය වීම හේතු කොටගෙන අපට සසර ගමනේ දුක්ඛ විපාක අවම වෙන්නට ඒ හේතුවක් වෙනවා. ඒක තමයි කුසලෙහි ඵලය. ඊළඟට සැප විපාක බහුල වෙන්නට එය හේතුවක් වෙනවා. එතකොට යම්කිසි හේතුවකින් අපේ නැදිහත් වීම නිසා අනිත් කෙනාට දුක්ඛ විපාක, කටුක විපාක. එතකොට දුක්ඛ විපාක, කටුක විපාක ලැබෙන්නේ අනිෂ්ට විපාක ලැබෙන්නේ ඒතනත්තා විසින්ම සසරේ කරගෙන තියෙන අකුසල කර්ම විපාක තමයි එතනදී මතුවෙන්නේ. හැබැයි මේ කර්ම විපාක මතු වෙන්නට අපි අවකාශයක් හදනවා. ඒතනත්තට පීඩා ඇති කරන විදිහ අවකාශයක් අපේ මැදිහත් වීමෙන් හදනවා. එතකොට ඒ ඒ කටුක විපාක එතනත්තා විදිය යුතු අනිවාර්ය දේවල් නෙමෙයි. ඒවා යටපත් වෙන්නට ඕන තරම් හේතු සාධක තිබුණා. හැබැයි අපේ මැදිහත් වීමෙන් අපි පසුබිමක් හදනවා ඒතනත්තට දුක් විඳින්නට. ඒ හේතුව නිසා සසර ගමනේ දීර්ඝ කාලයක් අපි වෙත දුක වේදනාව පැමිණෙන්නට අපි හේතුවක් සකස් කරගන්න. අපි අපට වින් අපට විඳින්නට තියෙන සැප විපාක යටපත් වෙන්නට අහෝසි වෙන්නට අපි පසුබිමක් හදාගන්න. එතකොට කුසලයේ තියෙන ඉෂ්ට විපාක ලබා දෙන ස්වභාවය අකුසලයේ තියෙන අනිෂ්ට විපාක ලබා දෙන ස්වභාවය. ඉෂ්ට විපාකයි කියලා කියන්නේ කටුක බව යටපත් කරනවා, දුරු කරනවා, සැපය ලං කරනවා. අනිෂ්ඨ විපාකයි කියලා කියන්නේ කටුක බව ලං කරනවා, සැපය තුරන් කරනවා, දුරු එතකොට අපි යම්සේද ලෝකයට සහාය වෙන්නේ ඒ ලෝකයේ අන් අයගේ කුසල කර්ම විපාක දෙන්නද අකුසල කර්ම විපාක දෙන්නද අපි ඒ අයට පසුබිම හදන්නේ ඒ අනුව තමයි සසර ගමනේ අපිට මොන වගේ පසුබිමක්ද හැදෙන්නේ කියලා තීරණය වෙන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අකුසල කර්ම මතුවෙලා බරපතල විපාකයක් ඇති කරන්න සමත් වෙනවා යම්කිසි කෙනෙක් මානසිකව දුබලන දුබල චරිතයක් නම් දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි දැන් කොරෝනා වෛරසය අපි පසුගිය සතියේත් කතා කළා කොරෝනා වෛරසය පැතිරුණා බොහෝ දෙනාට කොරෝනා වැළඳුණා හැබැයි හැම දෙනාම මිය ගියේ නැහැ එතකොට සමහර අය කොරෝනා වෛරසය ශරීරගත වෙලත් ඒ අයගේ ජීවිත රැකුණා. ඒ කුමක් නිසාද? ඒ වෛරසයට ඔරොත්තු ඒ වෛරසයට ඔරොත්තු දෙන ප්‍රමාණය ප්‍රතිශක්තියක් ඔවුන්ගේ ශරීරය තුළ එක්කෝ කල්ැතු ඉඳන්ම තිබුණා එහෙම නැත්නම් අභිනවයෙන් ඒ අය යම් යම් ඖෂධ ව්‍යායාම ප්‍රතිකාර කරලා ඒ ප්‍රතිශක්තිය අවදි කරගත්තා. ඒතර ප්‍රතිශක්තිය අවදි උතන අර කොරෝනා වෛරසයට ඒතනත්තාව යටපත් කරන්න සම්පූර්ණ විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒතනත්තාගේ ප්‍රතිශක්තිය කායික ප්‍රතිශක්තිය දුර්වල වුණොත් අර වෛරසයට පුළුවන්කම තියෙනවා. ඒ වෛරසයට පුළුවන්කම තියෙනවා ඒතනත්තාගේ ජීවිතය අහෝසි කරන්න. එතකොට දැන් වෛරසය එක් පුද්ගලයෙකුට එක විදිහකට ප්‍රතික්‍රියා දක්වනවා තව පුද්ගලයෙකුට තවත් විදිහකට ප්‍රතික්‍රියා දක්වනවා එකම කොරෝනා වෛරසය කුමක් නිසාද දුර්වල පුද්ගලයා නසන්නට කොරෝනා වෛරසය සමත් වෙනවා ප්‍රබලයා නසන්නට කොරෝනා වෛරසයට පුළුවන් කමක් නැහැ එතකොට එතන දුබල බව ප්‍රබල බව කියලා කිව්වේ ප්‍රතිශක්තිය. අන්න ඒ වගේම තමයි අපිට මේ කර්මවලට ඔරොත්තු දෙන්නට අවශ්‍ය මානසික ප්‍රතිශක්තිය තියෙනවා නම් එතනත්ත මහේශාක්‍ය පුද්ගලයෙක්. ඒ මානසික ප්‍රතිශක්තිය ඇති වෙන කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා කාය භාවනා සීල භාවනා චිත්ත භාවනා පඤ්ඤා භාවනා අපි ඉදිරියේදී ඒව වෙන වෙනම සාකච්ඡා කරනවා එතකොට මේ කාය භාවනා සීල භාවනා චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියන මේ ක්‍රම හතරෙන් යම් කෙනෙක් මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය අවදි කර ගන්නවා නම් ඒ ප්‍රතිශක්තිය අවදි කර ගැනීම හේතුවෙන් ඒතනත්තාට අර වගේ දුර්වල අකුසල කර්මයක් මතුනොත් ඒක ඒකෙන් බරපතල හානියක් කරන්නට සමත් වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙකුට ඒ ප්‍රතිශක්තිය නැතිනම් ඒ කියන්නේ කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා ප්‍රගුණ කරලා නැතිනම් මානසික වශයෙන් ගොඩනගා ගත යුතුේ මහේශාක්‍ය බව අවශ්‍ය ප්‍රමාණයට ඔහු තුල නැතිනම් අර ප්‍රතිශක්තිය දුර්වල තැනැත්තාට කොරෝනා වෛරසයෙන් මරණය කැඳවන්නා වගේ අර දුර්වල මානසික තත්ත්වයක් තියෙන මානසික ප්‍රතිශක්තිය දුර්වල මහේශාක්‍ය බව අඩු පුද්ගලයා සම්පූර්ණයෙන් විනාශ කරන්නට දුගතියට ඇද දමන්නට අර අකුසල කර්මයේ හේතුව. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේක පටලව ගන්නට එපා ආනන්තරේ පාප කර්මයක් වගේ කරගත්තොත් ඒ ඒ පාප කර්මය වඩා ප්‍රබලයි. ඒ ප්‍රබල වීම හේතු කොටගෙන ඒ තනත්තාට කෙලෙස් නසන්න නිවන් දකින්න සුදුසුකම් තිබුණා වුණත් ඒ සුදුසුකම පවා යටපත් කර මේ ජීවිතේ පවතින සුදුසුකම පවා අහෝසි හැබැයි මේ කතා කරන්නේ ස්වල්ප මාත්‍ර වූ අකුසලයක් පිළිබඳ ආනන්තර පාප කර්මයක් වගේ මහා පාප කර්ම ගැන නෙමෙයි. එතකොට ඒ බඳු පාප කර්ම ආනන්තරය කියලා හඳුන්වන්නේම දෙවන ආත්ම භාවයේ අනිවාර්යෙන්ම නිරය උපද්දවන්නට සමත් වෙනවා. නමුත් අර සල්ප මාත්‍ර වූ අකුසල කර්මයක් විපාක දෙන්නත් පුළුවන් නොදෙන්නටත් පුළුවන්. සල්ප මාත්‍ර කුසල කර්මයකුත් ඒ විදිහයි. එතකොට ඒ විපාක දෙනවාද නොදෙනවාද කියන කාරණේ තීරණය වෙන සාධක හතරක් තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. ඒතර ඒ සාධක ටික ඔක්කොම කැටි කරලා ගත්තාම බුදුරජාණන් වහන්සේ එය එක්තරා මහේශාක්‍ය ගුණයක් හැටියටයි මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපි කිව්වා මේ සූත්‍රයේ එක්තරා අපේ සිත අවදි කරන අපට කුතුහලය දනවන අපේ සිත් වෙනම පැත්තකට යොමු කරන විදිහේ සුවිශේෂ ප්‍රකාශනයක් තමයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ එකම විදිහේ අකුසල කර්මයක් සිද්ධ කරගන්නවා දෙදෙනෙක් ස්වල්ප මාත්‍රව අකුසල කර්මය ඒ අකුසල කර්මයෙන් කෙනෙක් කෙලින්ම නිරයට ඇදගෙන යනවා අනිත් කෙනාට එහෙම නිරයගාමී වෙන්නෙත් නැ ඊළඟ ආත්ම භාවයක මතු වෙන්නෙත් නැ ਦਿੱත්ත ධම්ම වේදනීය විපාකයක් ඇති කරලා එය යටපත් වෙලා මේ කවර හේතුවක් නිසාද ඒ කෙබඳු කෙනෙකුටද ඒ කර්මය යටපත් වෙලා යන්නේ කෙබඳු කෙනෙකුටද ඒ කර්මය මහා දුක්ඛ විපාකයක් ඇති කරන්නට සමත් වෙන්නේ කියන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ඊළඟට පැහැදිලි කරන්නේ මහණෙනි මෙතන මෙලව ඇතැම් පුද්ගලයේ කාය භාවනා නැත්තේ වෙයි. ඒ වගේම සීල භාවනා නැත්තේ වෙයි. චිත්ත භාවනා නැත්තේ වෙයි. ප්‍රඥා භාවනා නැත්තේ වෙයි. අල්ප පාපේ නොත් අල්ප ගුණ ඇතියේ වෙයි. ගුණ විසින් අල්පාත්ම ඇතියේ වෙයි. එතකොට එතනත්තා කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා ප්‍රගුණ කරගෙන නැහැ. ඒ ප්‍රගුණ කරලා නැති නිසා ඒ තනත්තාගේ ආත්මය දැන් මෙතන ආත්ම කියලා කිව්වට පටලවා ගන්නට එපා බුදුදහමේ එහෙම සත්ව පුද්ගල ස්වභාවයක් හෝ ආත්මයක් තියනවා කියලා පනවන්නේ නැහැ. මෙතන ව්‍යවහාර මාත්‍රයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒ තනත්තා ඒ ඒ තනත්තාගේ ජීවිතය කියන එක. එහෙම නැත්නම් ඒ තනත්තාගේ ඒ ඒ සමස්ත ශක්තිය බොහොම අල්පයි. එතකොට අල්ප වූ ගුණයෙන් යුක්තයි. ඒ එතන මහේශාක්‍ය බවක් නැහැ. ඒ මහේශාක්‍ය බවක් නැති නිසා අල්ප පාපේන දුක්ඛ විහරණ ඇතිවේ. එතකොට කුඩා අකුසලයක් කරගත්තා වුණත් ඒකෙන් මහා බරපතල කටුක විපාක ඒ තනත්තාට ගෙන දෙන්නට සමත් වෙනවා. මහණෙනි මෙබඳු පුද්ගලයක් විසින් අල්ප මාත්‍ර උපාප කර්මයක් කරන ලද්දේ ඒ පුද්ගලයා නිරයට ගෙන යන්නට සමත් එතකොට මේ තමයි පළවෙනි පුද්ගලයා. ඊළඟට දෙවෙනි පුද්ගලයා ගැන සඳහන් කරනවා මහන්නේ කෙබඳු අයරු ඇති පුද්ගලයක් පුද්ගලයෙක් විසින් එබඳුම වූ සල්ප මාත්‍ර පාප කර්මයක් කරන ලද්දේ ditta ධම්ම වේදනීය වේද පරලව අනුමාත්‍ර විපාකයකුත් නොපෙනේද බොහෝ කොට පැනීමෙන් කියනම කියන. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා දැන් අර වගේම සල්ප මාත්‍ර අකුසලයක් තවත් කෙනෙක් කරගන්නවා ඒතනත්තාට ඒක ditta ධම්ම වේදනීය වශයෙන් විතරයි විපාක දෙන්නේ ඊළඟ භවයේ සුළු විපාකයක්වත් ඇති කරන්නේ නැහැ. එතකොට මහා විපාකයක් ඇති කරමු කිරීම ගැන කවර කතාවද? එතකොට මහා විපාකයක් කොහෙත්ම ඇති කරන්නේ නැහැ කියන එකයි ඒකේ අදහස. ඊටාම සුළු විපාකයක් පමණයි ඒ තනත්තාට ඒ කියන්නේ ditta ධම්ම වේදනීය විපාක කොටස විතරයි ඇති කරන්න සමත් වෙන්නේ. ඊළඟ භවයේ විපාක ඇති කරන්න සමත් වෙන්නේ නැහැ. දැන් අපි කතා කළා පසුගිය සතියේ අපි සිද්ධ කරන කුසල කුසල කර්මයන් හේ ඒ හැම කුසල කුසල කර්මයකදීම ජවන්සිත හතක් ඇති වෙනවා. ඒ ජවන්සිත හතෙන් පළමු ජවන්සිත ඊ타මත්ම දුර්වල මට්ටමේ තමයි පවතින්නේ. ඒ මොකද ඒ වර්ගයේ සිතක සහයෝගය නැති නිසා අලුතෙන්ම ජනිත වෙන ජවන්සිතක් නිසා ඒක ඊ타මත්ම දුර්වලයි. ඒ නිසා ඒ පළමු ජවන්සිතේ විපාක ඇති කරන්නට සමත් වෙන්නේ මේ භවය තුල පමණයි. එනිසා ditta dhamma vedaniya විපාකයයි කියලා හඳුන්වන්නේ සෑම කුසල කුසල කර්මයක් ජනිත වෙනකොටම ඒ චිත්ත වීතියෙහි ඒ චිත්ත පරම්පරාවෙහි පළමු ජවන් සිතේ විපාක කොටස තමයි ditta dhamma vedaniya වශයෙන් ඇති කරන්නේ ඊළඟට උපපජ්ජ වේදනිය කියලා කියන්නේ දෙවන ආත්ම භාවයේ ඇති කරන විපාකය. දෙවන ආත්ම භාවයේ විපාක ඇති කරන්නට සමත් වෙන්නේ අවසාන ජවන්සිත. එතකොට අවසාන ජවන්සිතත් දුර්වලයි. මොකද ඒ ඒ ජවන්සිත හතේ අනුක්‍රමයෙන් ෂය වෙමින් යන අවස්ථා. හැබැයි ෂය වෙමින් යන අවස්ථා උනාට පළමු සිතට වඩා බලවත්. ඇයි? ඊට මුලින් ඒ જાතිය සිත් පෙලක් ඇති වීගෙන ගිහින් තියෙන නිසා අර පළමු සිත්වල සහයෝගය ලැබිලා තියෙන නිසා ඒ අවසාන ජවන්සිත පළමු ජවන්සිතට වඩා ටිකක් ප්‍රබලයි. එනිසා ඒජවංශිතේ විපාකය දෙවන ආත්ම භාවයේ විපාක දෙන්නට පුළුවන්. ඒක තමයි උපපජ්ජ වේදනීය කියන්නේ. එතකොට ඒ දෙවන ජවංශිතේ ශක්තිය වඩා ප්‍රබල වුණාම තමයි ඒක අනිවාර්ය විපාක දෙන කර්මයක් බවට පත් වෙන්නේ ඒවා තමයි ආනන්තරය කර්ම කියලා කියන්නේ. ආනන්තරේ පාප කර්ම වගේම ආනන්තරේ කුසල කර්මක් තියෙනවා. ආනන්තරේ පාප කර්ම අපි කවුරුත් අහලා තියෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුරුන්ගේ ලේසලවීම සංඝ භේදය. එතකොට ආනන්තර කුසල කර්ම මොනවද? ධාන. යම්කිසි කෙනෙක් ධානයක් උපදවාගෙන ඒ ධානයෙන් පිරිහෙන්නේ නැතුව පැවතුනොත් ඒ තනත්තා ඒකාන්තයෙන් ඒ ධානයට අදාළ බ්‍රහ්ම ලෝකයේහි උත්පත්තිය ලබනවා. හැබැයි අර ආනන්තරේ පාප කර්මයක් සිද්ධ වුණොත් ඒ තැනත්ත ධානයෙන් පිරිහෙනවා. ඒ නිසා පාප කර්මය ආනන්තරේ පාප කර්මය තමයි වඩා ප්‍රබල වෙන්නේ. ආනන්තරේ කුසලයට වඩා. එතකොට ඒ ඒ ආනන්තරය විපාකයක් ඇති කරන්නේ එතකොට කෙබඳු කර්මයක්ද? Taman විසින් කරන්නා වූ කුසල කුසල කර්මයන්හි අර අවසාන ජවන් සිතේ ශක්තිය වඩා ප්‍රබල වුණොත් තමයි දෙවනාත්ම භාවයේ අනිවාර්යෙන් විපාක දෙන තැනට පැමිණෙනවා. ඊළඟට මැද තියෙන සිත් පහ වඩාම ශක්තිමත්. එතකොට ඒවැ ශක්තිය වැඩි නිසා බොහෝ කාලයක් කල්ප ගණනාවක් වුණත් කල්ප 100ක්, කල්ප 1000ක්, කල්ප ලක්ෂයක්, කල්ප අසංඛ්‍ය ගණනක් වුණත් පැවතිලා අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පාන තෙක්ම ඉඩක් ලැබුණොත් අවස්ථාවක් ලැබුණොත් පරිසරය සැකසුනොත් විපාකත්වයට පැමිණෙන්නට පුළුවන්. අපි සිහිපත් කළානේ කුසල අකුසල් දෙකම ඒවා විපාක දෙන්නට සුදුසු පසුබිමක් පරිසරයක් හැදුනොත් තමයි මතුවෙන්නේ. එතකොට අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පාන අවස්ථාව දක්වාම කොතෙක් කාලයක් ගිහිල්ලා හරි පසුබිමක් හැදුනොත් අර කර්ම මතුවෙලා විපාකත්වයට පැමිණෙන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර සල්ප මාත්‍ර අකුසලයක් කරගත්තු මහේශාක්‍ය පුද්ගලයා. මහේශාක්‍යය කියලා මෙතන අදහස් කරන්නේ කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා ප්‍රගුණ කරලා මානසික වශයෙන් මහත් බවට පමුණුන. මානසික වශයෙන් අල්ප බවටපත් වෙලා නැහැ. මානසික වශයෙන් එතනත් අල්පේශාක්‍ය වෙලා නැහැ. එතනත්ගේ චිත්ත ශක්තිය ප්‍රබලයි. එතකොට මේ බඳු මහාත්ම ගුණයක් ඇති මහාත්ම ගුණයක් ඇති එබඳු චිත්ත ශක්තියක් ඇති එබඳු මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තියක් ඇති තැනැත්තාට අර කර්මය බරපතල හානියක් කරන්නට සමත් වෙන්නේ නැහැ අර ප්‍රතිශක්තිය ප්‍රබල තැනැත්තාට වෛරසයෙන් විස බීජයෙන් බරපතල හානියක් කරන්නට සමත් නොවෙන්නාසේ එතකොට ඒ ඒ කෙබඳු පුද්ගලයෙක්ද කාය භාවනා සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන මේ භාවනාවන් ප්‍රබු ප්‍රගුණ කළ තැනත්තාටයි ඒ විදිහට හානියක් කරන්නට සමත් නොවෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා දැන් ඊට පස්සේ මෙන්න මේ කතන්දරේ පැහැදිලි කරන්නට තමයි බුදුරජාණන් වහන්සේ අර ලෝණ ඵල උපමාව දේශනා කරන්නේ. මේ සූත්‍ර දේශනාව ලෝණ ඵල සූත්‍රය හැටියට නම් කරලා තියෙන්නේ. ඒ ලෝණඵල උපමාවක් දක්වන නිසා ලෝණඵල කියන්නේ මොකද්ද ලෝණ කියලා කියන්නේ ලුණු ඵල කියලා කියන්නේ පුපුර එහෙම නැත්නම් කුඩා ලුණු කැටය කියන එක. එතකොට කුඩා ලුණු කැටයක් උපමා කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ දැන් මේ කිය දේශනා කළ කතාව භික්ෂුන් වහන්සේලාට ඒත්තු ගන්නන්නේ උදාහරණයක් හැටියට. එතකොට බුදුහාමුදුර භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි යම් පරිදි පුරුෂයෙක් ලුණු කැටයක් කුඩා දිය බඳුනක බහාලන්නේ වේද මහණෙනි ඒ කෙසේ සිතවුද ඒ දිය බඳුනෙහි වූ ඒ දියත් මේ ලුණු කැටෙන් ලුණු රසට යන්නේ වේද එතකොට බඳුනකට වතුර ස්වල්පයක් අරගෙන <clears throat> පුංචි ලුණු කැටයක් ඒකට දැම්මොත් ඒ ලුණු කැටේ නිසා අර බඳුනේ වතුර ස්වල්පය ලුණු රස වෙනවාද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා වහන්සේ එසේය. එතකොට භික්ෂුන් වහන්සේලා කියන "ඔව් ස්වාමීනි, මේ වතුර ටික ලුණු රස වෙනවා." කවර කුමක් නිසාද? ඒ බඳුනේහි ඇති ජලය සල්ප නිසා අර ලුණු කැටයෙන් ඒ දිය බඳුනේහි තියෙන වතුර ටික ලුණු රස වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි යම්කිසි පුරුෂයෙක් එබඳු ලුණු කැටයක් ගෙනහිලා ගංගා නම් ගඟට දානවා. ඒතර ගංගා නම් ගඟට දැම්මම ලුණු කැටේ ටික වෙලාවකින් දිය වෙනවා. දිය වුණාම මොකද හිතෙන්නේ ගංගා නම් ගඟේ වතුර අර ලුණු කැටේ නිසා ලුණු රස වෙනවද? එතකොට වික්ෂෝප වහන්සේලා කියනවා නැහැ. එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ කොමක් නිසාද? ගංගා නදියෙහි ජල කඳ මහත් නිසා. එතකොට අර දියබඳුනේ තියෙන සල්ප ජලය වගේ නෙමෙයි ගංගා නම් නදියේ මහත් වූ ජල කඳක් ගලා බසිනවා. ඒ නිසා අර ලුණු කැටයකින් ගංගා නම් නදියේ ජලය ලුණු රස කරන්නට පුළුවන් කමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ උපමාව මතු කරලා නැවත අර මුලින් කියපු කාරණේ තහවුරු කරනවා මහණෙනි අන්න ඒ වගේ තමයි ඇතම් පුද්ගලයෙක් ස්වල්ප මාත්‍ර අකුසලයක් කළාම ඒකෙන් බරපතල විපාකයක් ඇති කරනවා. ඒත නැත්තම් නිරයට ගෙනියන්නට සමත් වෙනවා. ඒ කියන්නේ උත්පත්ති වශයෙන් ප්‍රතිසන්දි විපාකයක් ඇති කරන්නට සමත් වෙනවා සතර අපායෙන් අධිකම දුක් ඇති තැන. හැබැයි තවත් පුද්ගලයෙක් ඒ බඳු අල්ප මාත්‍ර අකුසලයක් කරගන්නවා. ඒ අකුසල කර්මය ප්‍රතිසන්දි විපාක ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. ඊළඟ භවයක් තුල ප්‍රවෘත්ති විපාක ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ මේ ජීවිතය තුල ditthadhamma වේදනීය වශයෙන් ප්‍රවෘත්ති විපාකයක් ඇති කරන්නට පමණයි එය සමත් වෙන්නේ එතකොට නැවතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම වෙන්නේ කුමක් නිසාද මහණෙනි කාය භාවනා චිත්ත භාව සීල භාවනා චිත්ත භාවනා පඤ්ඤා භාවනා නොඇඩූ කනාට එබඳු භාවනාවක් නැති එබඳු මහේශාක්‍ය බවක් නැති එබඳු ශක්තිමත් මනසක් ආධ්‍යාත්මයක් නැති තැනත්තාට මේ කර්මය බරපතල විදිහට විපාක ඇති කරනවා. නමුත් එබඳු මහේශාක්‍ය බවක් ඇති කෙනාට බරපතල හානියක් කරන්නට ඒ ස්වල්ප මාත්‍ර වූ අකුසල කර්මය සමත් වෙන්නේ නැහැ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ තහවුරු කරන්න තවත් හොඳ ලස්සන උපමා කීපයක් මෙහිදී පැහැදිලි කරනවා. දැන් මේ කාරණා කියනකොට ටිකක් වැරදි වැටහීම් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමින් මේවා තේරුම් ගන්නට ඕන. මොකද මේ ලෝක සම්මතයේ මේ සම්මත සමාජයේ තියෙන යම් යම් සිතුම් පැතුම් ආකල්පත් එක්කලා යම් යම් වැරදි විදිහට මේවා දැනෙන්නට පුළුවන් ඒ නිසා කල්ැතුව මම ඒක කියන්නේ මේවා ධර්මකාරණා හැටියට කියන්නේ හේතුඵල ධර්මතා වශයෙන් අපි පැහැදිලිව තේරුම් ගන්නවා විනා එහෙම නැතුව පුද්ගල මතවාද වශයෙන් Tamange රුචි අරුචිකම් වශයෙන් මේවා දිහා බලන්නට යන්න එපා එහෙම බැලුවොත් අපිට මේ කියන කාරණය ධර්ම කාරණයක් හැටියට නෙමෙයි පටලැවිල්ලක් හැටියට තමයි අපිට දැනෙන්නේ. බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේහි ඇතම් කෙනෙක් අඩ කහවණු වෙනොත් බන්ධණයට යයි. කහවණු වෙනොත් බන්ධණයට යයි. සියක් කහවණු වෙනොත් බන්ධණයට බන්ධණයට යයි. මහණෙනි මෙලොවම ඇතම් කෙනෙක් අඩ කහවණුවෙන්වත් ඒ වගේම කහවණුවෙන්වත් සියක් කහවණුවෙන්වත් බන්ධණයට නතු වෙන්නේ නැහැ. දැන් මේ මොකද්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ සමහර පුද්ගලයේ සියක් කහවණුවක් සොරකම් කළොත් එහෙම ඒ වරදට එතනත්ත සිරගත කරනවා. සිර දඬුවම් ලැබෙනවා. තව සමහර කෙනෙක් සියක් කහවණුවක් ඕන්න එක කහවණුවක් හොරකම් කළත් ඒකෙන් එතනත්ත සිරගත කරන්නට කටයුතු කරනවා. සමහර කෙනෙකුට එක්කහවණුවක් ඕනෙත් නැහැ කහවණුවකින් භාගයක් සොරකම් කළොත් ඒ කහවණු අඩක් සොරකම් කිරීම හේතු කොටගෙන එතනත්තා රජු විසින් හෝ රාජපුරුෂයන් විසින් බන්ධණයට නතු කරනවා දඟ ගිහිලනවා සිර සිරබත් කන්නට සිද්ධ වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් මහණෙනි මේ ලෝකේ සමහරු ඉන්නවා අඩකහවණුවක් නිසා හිරේට යන්නෙත් නැහැ. කහවණුවක් නිසා හිරේට යන්නෙත් නැහැ. කහවණු 100ක් නිසා හිරේට යන්නෙත් නැහැ. එතකොට ඒතනත්තා කහවණු 100ක් වංචා කළත් කහවණු 100ක් සොරකම් කළත් ඒතනත්තා සිරගෙහි ලාන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? ඒ තමයි අර මහේශාක්‍ය බව. එතකොට මෙතන මේ භෞතික ලෝකයේ අපට හඳුනා ගන්න පුළුවන් සාධක ටිකක් කියන්නේ. ඒකයි මම කිව්වේ මේවා දිහා හේතුඵල වශයෙන් ධර්මානුකූලව බලනවා විනා අපේ රුචි අරුචිකම් එක්කලා බලන්න ගියොත් එහෙම අපේ මනසේ ගැටුමක් ඇති වෙන්නට පුළුවන්. ආ ඉතින් එතකොට ලොකුකම් තියනවා නම්, දේශපාලන බලය තියනවා නම්, හයිය තියනවා නම්, තමන්ට නීතියක් තමන්ට ඕන විදිහට නවන්න පුළුවන් නේද? අන්න ඒ වගේ ආකල්ප තමන්ට ඇති වෙන්නට පුළුවන්. ඉතින් ලෝකයේ තුල කෙසේ හෝ මේ හේතුඵල ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ දුබලතන යටපත් වෙනවා ප්‍රබල තැන වඩා ශක්තිමත්ව නැගී සිටිනවා. ඒක තමයි මේ හේතුඵල ක්‍රියාවලියේ සමස්ත સિદ્ધාන්තය. එතකොට අපට මේ සිදුවෙන ක්‍රියාවලිය තුළ අපට යම්කිසි පුද්ගලයෙක් පිළිබඳව අනුකම්පාවක් කරුණාවක් හිතෙනවා නම් අපට ඒ දේ මැදිහත් වෙලා ඒතනත්තාට සහනයක් සලස්සන්නට පුළුවන් පීඩාව අවම කරන්නට පුළුවන් ඒ අනේකාගේ පීඩාව අවම කිරීමේ කුසලය Tamanට සසර ගමනේ පීඩා අවම වෙන්නට හේතු වෙනවා. එතකොට අර වඩා ප්‍රබල වුණත් ඒතනත්තා විතරක් කොහොමද එහෙම නිදහස් වෙන්නේ? එයාට විතරක් කොහොමද එහෙම නිදහසක් ලැබෙන්නේ? එහෙම හොරකම් කරලා හොරකම් කළා නම් කාටත් නීතිය එක වෙන්නට ඕන එකම වගේ ඕන විපාක ලැබෙන්නට කියලා අපේ මනස තුල වෛරයෙන් කෝපයෙන් ගැටෙනවනම් එතකොට ඒ තුල අපි අකුසල කර්මයක් සිද්ධ කරගන්නවා. එතකොට අර අසරණ පුද්ගලයා ඒ ඒ දුක පීඩාවෙන් මුදවන්නට අපි යම්කිසි උත්සාහයක් ප්‍රයත්නයක් දරනකොට අපේ මනසේ මෘදු බව, මොලොක් බව, කරුණාව, මෛත්‍රිය ඉපදීම නිසා අපි කුසලයක් කරගන්නවා. එතකොට ඉතින් පොඩි මිනිහට ඒ විදිහට නම් බලපාන්නේ ලොකු මිනිස්සයාටත් එහෙම වෙන්නට ඕන. ඒකේ නීතිය කොහොමද දෙපිරිසකට දෙවිදිහකට වෙන්නේ කියලා. එතකොට නීතිය කාටත් සමාන වෙන්නට ඕන සාධාරණ වෙන්න ඕන. ඇයි මේ නීතිය කියන්නේ පනවා ගැනීම? හැබැයි ලෝක ධර්මතා කියලා කියන්නේ හේතුඵල ක්‍රියාවලිය. ඒ හේතුඵල ක්‍රියාවලිය තුළ දේවල් විපාකත්වයට පැමිණෙන්නේ ඵල දරන්නේ අර විදිහට අර දුර්වල තැනට පීඩා ඇති වෙන හැටි. ඉතින් අපිට වැටහෙනවා නම් මේ දුර්වල තැනට පීඩා ඇතිවීම සුදුසු නැහැ කියලා අපිට මැදිහත් වෙන්නට පුළුවන් ඒ තැනත්තාට සහනය සලස්සන්න. ඒතර ප්‍රබල පුද්ගලයා වැරදි කරන එක සුදුසු නැහැ කියලා හිතනවා නම් ඒකට අපිට සම්මත කරගෙන නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි ඒ ඒ කාරණේ නිසා අපි ද්වේෂය, කෝපය මතු කරගත්තොත් ගැටුනොත් ඒ නිසා අපි අකුසල කර්මයක් රැස් කරගෙන සසර ගමනේ දුක් විපාක විපාක විඳින්නට අපි පසුබිමක් සකස් කරනවා. ඒකයි මම කිව්වේ මේවා රුචි අරුචිකම් අනුව නෙවෙයි මේ හේතුඵල ධර්මතාවයේ අනුව අපි නිවැරදිව මධ්‍යස්තව තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕනේ. එතකොට දැන් මේ උපමාව දේශනා කරලත් බුදුරජාණන් වහන්සේ නැවත සිහිපත් කරනවා මහණෙනි අන්න ඒ වගේ තමයි ඒ වගේ තමයි අර අකුසල කර්මය අල්පමාත්‍ර වූ අකුසල කර්මයක් කරගත්තු ඇතම් කෙනෙකුට ඒකෙන් බරපතල දුක් විපාකයක් ඇති කරනවා කෙලින්ම නිරේහි උත්පත්තිය ලබනෝ එබඳුම සුළු අකුසල කර්මයක් කරගත්තු තැනැත්තාට ඒ ਦਿੱත්ත ධම්ම වේදනීය විපාකයක් ඇති කරන්න විතරයි සමත් වෙන්නේ මහා විපාකයක් ඇති කරන්න සමත් වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ උපමාව නිසා අපට පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙත් ලෝකේ ස්වභාවය එහෙමම තමයි කියන්නේ. ඒ කියන්නේ ඒ පනවාගත් සම්මුති නීති මොනවා තිබ්බා වුණත් පුද්ගලයෙකුට ධනයෙන් බලයෙන් නිලයෙන් හැකියාවන්ගෙන් ඒ යම් ආකාරයකින් යම්කිසි කෙනෙකුට බලවත් බවක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා ඒ කොහොම කෙනෙකුටද ඒ අඩ කහවණුවක් නෙමෙයි කහවණුවක් නෙමෙයි කහවණු 100ක් හොරකම් කළා වුණත් ඒතනත්තා බන්ධනය කරන්නට සිරගෙයිලන්නට සමත් නොවෙන්නේ කුමක් නිසාද කියලා බුදුහාමර පැහැදිලි කරනවා මහණෙනි මෙලව ඇතමෙක් ආඩ්‍ය වෙයි මහත් ධන වේ මහත් භෝග වේ මහන්නේ මෙබඳු පුද්ගලයා අඩකහවන වෙනුත් බන්ධණයට නොයේ කහවන වෙනුත් බන්ධණයට නොයේ සියක් කහවන වෙනුත් බන්ධණයට නොයේ එතකොට ඒතනත්තා ආඩ්‍ය නම් ධන සම්පන්න නම් මහේශාක්‍ය නම් බලවත් නම් එතකොට ඒතනත්තාට ඒ විදිහේ බරපතල පීඩාවක් ඇති කරන්නට සමාජය සමත් වෙන්නේ නැහැ කුමක් නිසාද ඒතනත්තාගේ අර බලය නිසා අර ශක්තිය නිසා එතකොට මේවා ලෝකේ කවදත් ඒ විදිහට පැවතිලා තියෙනවා එතකොට ඒක නුසුදුසු විදිහක් කියලා අපට පෙනෙනකොට තමයි අපි සමාජයක් හැටියට එකතු වෙලා සම්මුති පනවා ගන්න නීති පනවා ගන්න මේ දුර්වල තැනැත්තාට පමණක් නෙවෙයි අනිත් තැනැත්තාටත් මෙය මෙසේ විය යුතුයි. එතකොට ඒක ලෝක සම්මුතියක්. ඒක ලෝක නීතිය. එතකොට මේ සම්මුතියට අනුව ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. හැබැයි ලෝක ස්වභාවය, ලෝක ධර්මතාවය අර මිටිතනින් වතුර බහිනවා කියන මේ හේතුඵල ක්‍රියාවලිය මත තමයි මේ ලෝක ධර්මතාවය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් දේශනා කරනවා. අර විදිහටම මහණෙනි යම්කිසි කෙනෙක් එළුවෝ හරි එහෙම නැත්නම් වෙනත් සත්තු හරි ඇති කරන පුද්ගලයෙකුගේ ඒ එළුවෙක් හොරකම් කරනවා යම්කිසි පුද්ගලයෙක්. හොරකම් කළාම අර එළුවන් හිමිකාරයට පුළුවන්කම තියනවා අර තමන්ගේ එළුවා හොරකම් කරපු කෙනාට දඬුවම් කරන්නට එහෙම නැත්නම් ඒතනත්තාට නීතිමය වශයෙන් ක්‍රියාත්මක වෙන්නට හෝ තමන් කැමති විදිහකට ක්‍රියාත්මක වෙන්නට ඒතනත්තාට පුළුවන්කම තියෙනවා. නමුත් තව සමහර කෙනෙක් අර පුද්ගලයාගේ එළුවේ හොරකම් කරනවා. හැබැයි ඔහු සම්බන්ධව කිසිවක්ම කරන්නට සමත් වෙන්නේ නැහැ. අනේ ස්වාමීනි මගේ එළුවා ආපහු දෙන්නට කියලා බැගෑපත් වෙලා යාඥා කරනවා හැරෙන්නට ඊට එහා දෙයක් කරන්නට ඔහු සමත් වෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට යම්කිසි කෙනෙක් ඇතැමෙක් දිලිඳුවේ අල්ප ධනවේ අල්ප භෝගවේ මහණෙනි එබඳු කෙනෙක් අර විදිහට එළුවෙක් හරි තිරණුවෙක් හරි ගත්තොත් එහෙම නැත්නම් අර හිමියා නුදුන් සතෙක්ව ඒ විදිහට පැහැරගත්තොත් ඒතනත්තාට හානි කරන්නට නෙබඳු තනත්තා නසන්නට හෝ බඳින්නට හෝ ධනෙන් නිරපන්නට හෝ කැමති දෙයක් කරන්නට ඒතනත්තා සමත් වෙනවා මොකද අර එළුවන් හිමිතනත්තාටයි ඒ එළුවන්ව අයිති දැන් අර අයිති නැති Taman දුන්නේ නැති කෙනෙක් විසින් සොරකම් කළාම ඒත නැත්තාට පුළුවන්කම තියෙනවා ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න. හැබැයි තව සමහර කෙනෙක් ඒත නැත්තාගේ එළුවේ හොරකම් කරනවා හොරකම් කරගත්තට පස්සේ කිසිම දෙයක් ඔහුට කරන්න බෑ. ඒත නැත්තාට නසන්නත් බෑ, බඳින්නත් බෑ, ධනයෙන් නිරපන්නත් බෑ, කැමති විදිහට කටයුතු කරන්නත් බෑ. ඒ කවුරුන්ද කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මහන්නේ ඇතමෙක් ආඩ්‍ය වෙයි, මහා ධන වෙයි, මහා භෝග වෙයි, රජ හෝ රාජ මහා මාත්‍ය වෙයි. මහණෙනි, එබඳු තැනැත්තෙක් අර විදිහට යම් කිසි කෙනෙකුගේ එළුවෙක් තිරළුවෙක් අර විදිහට සොරා ගත්තොත් ඔහුට ඔහු බන්ධනය කරන්නට හෝ ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න බෑ. එතකොට නිදුකානෙනි මාගේ තිරළුවා හෝ එළුවා හෝ ධනය හෝ දෙන්න කියලා ආයාචනා කරනවා හැරෙන්නට ඉල්ලා සිටිනවා හැරෙන්නට ඔහුන්ට වෙන දෙයක් කරන්නට පුළුවන් කමක් නැහැ. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේවා හරි කියන එක නෙමෙයි. මේ මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ලෝක ධර්මතාවය. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ අර පොඩි මිනිස්සෙක් එළුවෙක් හොරකම් කළාම හිරේ දාන්න ඕන රජෙක් හෝ සිටුවරෙක් හෝ එළුවෙක් හොරකම් කරාම ඇඳිලි බැඳගෙන ආයාචනා කරන්න ඕන කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ලෝක ස්වභාවය දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අපි කිව්වොත් එහෙම මිටිතනින් තමයි වතුර බහින්නේ කියලා ඒ කියන්නේ මිටිතනින් වතුර බහින එක හොඳයිද නරකයිද කියන කතාවක් නෙමෙයි. ඒ පැහැදිලි කරන්නේ ලෝක ධර්මතාවය. ඊළඟට මහා සුලගක් හැමුවොත් අපි හිතමු ගොඩනැගිල්ලක කොතනින්ද කැඩෙන්නේ. එතකොට සමහර වෙලාවට ඉංජිනේරුවෙකුටවත් හිතන්නට බැරි වෙන්න පුළුවන් ඇත්තටම මේ ගොඩනැගිල්ලට මහ හුලඟක් આવොත් කොතනින් කැඩෙයිද කියලා. නමුත් මහ හුලඟක් આવොත් ඇත්තට මේකේ දුර්වලම තැනින් කැඩිලා යනවා. ඒක හොඳයි කියන එක නෙමෙයි ඒක තමයි ලෝක ධර්මතාවය අපේ රුචි අරුචිකම අපේ සම්මුතිය වෙනම එකක් නීතිය වෙනම එකක් ඒ නීතිය කියන්නේ මිනිසුන් විසින් පනවාගත්තු දෙයක් හැබැයි ලෝක ස්වභාවය ලෝක ධර්මතාවය හේතුඵල ක්‍රියාවලිය ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරයයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. එතකොට මේ කර්මය කර්ම විපාකය කියන එක අපේ නීතියට අනුව නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට අනුවවත් රාජනීතියට අනුවවත් මහජන සම්මුතියට අනුවවත් ආගමකට අනුවවත් බුදුහාමුදුරුවන්ගේ ඕනකමට අනුවවත් දෙවියන් වහන්සේගේ ඕනකමට අනුවවත් තමන්ගේ කැමැත්තට අනුවවත් නෙමේ කර්මය කර්ම විපාකේ විපාක දෙන්නේ මෙන්න මේ කියන පොදු හේතුඵල સિદ્ધාන්තය ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන මේ විවිධ උපමා වලින් දක්වන්නේ. සමාජයක් හැටියට ගත්තාම මනුෂ්‍ය ධර්මය තමයි දුබලයා රැක ගන්නට ඕන. ප්‍රබලයා ප්‍රබලයාගේ යම්කිසි ගුණයක් තියෙනවා නම් ගුණයට අනුග්‍රහ කරන්නට ඕන. ඒ වගේම ප්‍රබලයාගේ යම්කිසි වටිනාකමක් වැදගත්කමක් තියෙනවා නම් ඒක අගයන්නට ඕන. හැබැයි දුබලයා රැක ගන්නටත් ඕන. ඒ දුබලයා රැක ගැනීම මානව ධර්මයක් හැටියට මිනිස්යා විසින් ඒක ගුණයක් හැටියට ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ ගුණය ක්‍රියාවට නැංවීම තුළ තමයි අර කුසල් ජනිත කරගන්නට අපට අවස්ථාවක් සැලසෙයි. ඒ වගේම සමාජයේ යම්කිසි අසාධාරණයක් සිදු වෙනවයි කියලා අපි හඟිනවා නම් ඒ අසාධාරණේ වළක්වලා කාටත් සුවසේ ජීවත් වෙන්නට කාටත් එක වගේ දේවල් භුක්ති විඳින්නට ඉඩකඩ සලස්වා ගැනීම ඒක මානව ධර්මයක්. මානවයා විසින් පනවාගෙන පවත්වන දෙයක්. නමුත් ලෝක ස්වභාවය තමයි දුර්වල තන පීඩාවටපත් වෙනවා ප්‍රබල තන සුරක්ෂිත වෙනවා. ඒක තමයි හේතුඵල ධර්ම න්‍යාය. එනිසා අපි තේරුම් ගන්නට ඕන මේ හේතුඵල ක්‍රියාවලිය කියලා කියන්නේ සද්ධර්ම අසද්ධර්ම දෙකම. ධම්ම කියලා කියන්නේ ඔය සියල්ලම හේතුඵල ධර්මතාවය. එතකොට හේතුඵල ධර්මතාවය ගත්තාම ඒක මේ සද්ධර්මද අසද්ධර්මද කියලා අපිට එක ගොඩකට වෙන් කරන්න බෑ. සමස්ත ලෝක ධර්මතාවයන්ම ඒකට ඇතුළත්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් යම් පුද්ගලයෙකුගේ ගෙල සිඳලා බෙල්ල කපලා මරනවා. ඒ ඝාතනය කිරීමේ අකුසල කර්මය හේතු කොටගෙන ඒ තනත්තා මතු භවෙහි දුගතියෙහි උපදින. දැන් අර ගෙල සිඳීම නිසා අර පුද්ගලයා අභාවයටපත් වුණා. ඒ අකුසල කර්මය නිසා ඒ ඝාතනයට ක්‍රියාත්මක වෙච්ච පුද්ගලයා දුගතියෙහි උත්පත්ති ලබනවා. තව කෙනෙක් යම් මිනිසෙකුගේ ජීවිතේ විනාශ වෙන්නට යන තැනදී ඒ ජීවිතය ආරක්ෂා කරනවා සුරක්ෂිත කරනවා. ඒ ආරක්ෂා කිරීම නිසා ඒ පුද්ගලයාත් ජීවත් වෙනවා. ඒ ආරක්ෂා කිරීමේ කුසල විපාකයේ වශයෙන් එතනත්තා සුගතිය උපදිනවා. දැන් ওই දෙකම මොනවද? ওই දෙකම හේතුඵල ධර්ම. අර මිනිස්යාගේ ගෙලසිඳීම නම් වූ හේතුව නිසා ඒකට මැදිහත් වෙච්ච පුද්ගලයා දුගතිය උපන්නා ඒත් හේතුව ඵලය ඒත් කර්මය කර්ම විපාකය මේ පුද්ගලයාගේ දිවි රැකීම හේතු කොටගෙන ඒ පුද්ගලයා සුගතිය උපන්නා ඒත් හේතු ඵලය ඒත් කර්මය කර්ම විපාකය ඒ නිසා හේතුඵල ධර්මතාවය ගත්තහම ඒකට කුසල්ද අකුසල්ද කියලා අදාළ නැහැ ලෝකයේ කුසලුත් අකුසලුත් හොඳත් නරකත් යහපතත් අයහපතත් සමස්තයම හේතුඵල ධර්ම න්යායට ඇතුළත් වෙනවා. ඒ ඒ ඒ සමස්ත හේතුඵල ක්‍රියාවලිය අපි කොටස් දෙකකට බෙදා ගන්නවා සද්ධර්ම සහ අසද්ධර්ම කියලා. එතකොට මොනවද සද්ධර්ම වෙන්නේ මොනවද අසද්ධර්ම වෙන්නේ? සද්ධර්ම වෙන්නේ තමන්ටත් අනුන්ටත් හානියක් නොවන ආකාරයට හේතුඵල ක්‍රියාවලිය හසුරවන්නට දක්ෂ වෙනවද ඒ ක්‍රමය තමයි සද්ධර්ම. මොකද්ද අසද්ධර්ම වෙන්නේ? තමන්ටත් අනුන්ටත් අන්තරාදායක විදිහට අනර්ථයක් වෙන විදිහට හේතුඵල හසුරවනවද? ඒක තමයි අසද්ධර්ම. එතකොට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද? මේ සද්ධර්මය අසද්ධර්මය හඳුනාගෙන අසද්ධර්මයෙන් වැළකීලා සද්ධර්මය ඇසුරු කරමින් ලෝකෙහි පවතින්නට පුළුවන් නම් අන්න ඒ වැඩපිළිවෙල තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ. එතකොට දැන් මේකෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මුලින්ම ලෝක ධර්මතාවය. අර මිටිතනින් වතුර බහින්නා වගේ දුබලයා පීඩාවටපත් වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට ලෝක නීතිය මත ලෝක සම්මුතිය මත මානව ධර්මයේ මත අනුකම්පාව කරුණාව මත එතනදී අර අසරණයාට යම් කිසි පිහිටක් ලැබෙන්න පුළුවන් ඒක වෙනම කාරණා. ඒක මිනිස්යාගේ ගුණයයි. ඒක මිනිස්යා විසින් ඉදිරිපත් වෙලා මානව ධර්මයක් හැටියට ක්‍රියාත්මක කරන දෙයක්. ඒක ධර්මානුධර්ම ප්‍රතිපන්න වූ පුද්ගලයෙකුගෙන් ලැබෙන අනුග්‍රහයක්. නමුත් විශ්ව ධර්මතාවය ගත්තන් පස්සේ අර හේතුවට අදාළ ඵල විපාකය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අර ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල සද්ධර්ම න්‍යාය හරියට හඳුනාගත්තාම Tamanට ඇතිවෙන පීඩාත් අපට ඕනනම් අවම කරගන්නට පුළුවන්. අනුන්ට ඇතිවෙන පීඩාත් ඕනනම් අවම කරන්නට පුළුවන්. Tamanට ඇතිවෙන පීඩා අවම කරගන්නේ කොහොමද? ඒ කුසල අකුසල කර්ම කොහොමද සිද්ධ වෙන්නේ කියලා හඳුනාගෙන අකුසල කර්ම වලින් වැළකීලා කුසල කර්ම කරන්නට ඒ කියන්නේ Tamanටත් අනුන්ටත් හානි නොවන අන්තරායක් නොවන යහපත් ආකාරයකට අපේ ක්‍රියාපිළිවෙත හසුරුවා ගන්නට පුළුවන්. ඊළඟට යම් යම් හේතුවක් නිසා අපි අතින් අනර්ථදායී කර්මයක් සිද්ධ වෙලා තියෙනවනම් අකුසල කර්ම අපි අතෙන් සිද්ධ වෙලා තියෙනවා ඒ අකුසල කර්මය මතුවෙන්නට පසුබිම හදන්නේ නැතුව ඒක වළක්වන්නට අන්නේ වළක්වන ක්‍රම තමයි අපි මේ සූත්‍රයේ ඉදිරියට සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ. එතකොට අවශ්‍ය නම් Taman සම්බන්ධව ක්‍රියාත්මක වෙන ඒබඳු දුක්ඛ විපාක, ඒබඳු කටුක විපාක, අර දුර්වලತನ පීඩාවටපත් වෙන්නේ කොහොමද කියලා හඳුනාගෙන අපිට ඒවා ආවරණය කරන්නට ක්‍රමෝපායන් පිළියෙල කරන්නට පුළුවන්. ඉතින් අවශ්‍ය වෙන ප්‍රධානම කාරණේ තමයි ඒ දුර්වලකම වඩා ශක්තිමත් தත්ත්වයට පරිවර්තනය කරන්නේ. අල්පේ ශාක්‍ය බව, මහේ ශාක්‍ය බව තෙක් පරිවර්තනය කරන්නේ. ඒක තමයි ප්‍රධානම විසඳුම. එතකොට ඒ ඒ தত্ত্বය අපි ගොඩනගා ගන්නත් එක් අපිට පොඩි පොඩි ආවරණයන් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒවා අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. එතකොට අනුන් සම්බන්ධවත් අපිට එහෙම ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. දැන් අනුන් සම්බන්ධව ඒතනත්තා විසින් ඒතනත්තාගේ මහේශාක්‍ය බව ඇති කර ගන්නවා විනා අපට පුළුවන් කමක් නැහැ අනුන් පිළිබඳ මහේශාක්‍ය බව ඇති කරන්න. හැබැයි අපට පුළුවන් අනිත් කෙනාට පැමිණෙන පීඩාව දුක කරුණා මෛත්‍රියෙන් අවම කරන්නට පුළුවන්. ඒ මනුස්සයාගේ අසරණකම ගැන හිතලා හරි එහෙම නැත්නම් වෙනත් යම්කිසි ගුණයක් ගැන හිතලා හරි එහෙම නැත්නම් කිසිම ගුණයක් අසරණකමක් ඇතත් නැතත් ඒක මානව ධර්මයක් හැටියට අප විසින් පුහුණු කළ යුතු ගුණයක් හැටියට හිතලා හරි එක්ක තමන්ගේ ගුණය ගැන හිතලා එක්ක අනුන්ට යහපත ගැන හිතලා මේ මොන පැත්ත ගැන හිතලා හරි අපට ලොවට යහපත කරන්නට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට ඒ විදිහට අනුන් සම්බන්ධව අපට මහේශාක්‍ය බව ඇති කරන්න අපට පුළුවන් කමක් නැහැ. අපිට එතනදී පුළුවන්කම තියෙන්නේ අපි හිතමු මව්පියන්ට පුළුවන් දරුවාට පැමිණෙන කර්මය යටපත් කරගන්න දරුවා තුල මහේශාක්‍ය බව ඇති කරන්න මව්පියන්ට පුළුවන් කමක් නැහැ. ඒකට මඟ පෙන්වන්නට පුළුවන්. ඒකට උපාය මාර්ග කියා දෙන්නට පුළුවන්. එතකොට ඒ දරුවා විසින් මහේශාක්‍ය බව ඇති කරගන්නාත් එක් ඒ දරුවා ආරක්ෂා කරන්න පුළුවන්. රැකවරණය සලසන්න ආශිර්වාද කරන්නට පුළුවන්. සෙත් පතන්නට පුළුවන්. එතකොට මව්පියන්ට යමක් කළ හැකියතක. ඒ අනුන් සම්බන්ධව කළ හැකිද. හැබැයි තමන් සම්බන්ධව ක්‍රියාත්මක වෙනකොට තමන් තුල අවශ්‍ය පමණට මහේශාක්‍ය බව ඇති කරගන්නට තමන් ශක්තිමත් වෙන්නට ඕනේ. ඒ සඳහා අප විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන වැඩපිළිවෙල තමයි අසත් ධර්මයෙන් වැළකීලා සත් ධර්මය ඇසුරු කිරීම ධර්මානුධර්ම ප්‍රතිපත්තියට යොමු වීම. එතකොට අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන මේ හේතුඵල ධර්මතාවය කියලා කියන්නේ විශ්ව ධර්ම න්‍යායයි. ඒ විශ්ව ධර්ම න්‍යායට සද්ධර්මද අසද්ධර්මද කතාවක් නැහැ. ලෝකයේ සිදුවෙන සද්ධර්ම අසද්ධර්ම කුසල් අකුසල් හොඳ නරක සත්පුරුෂ අසත්පුරුෂ බොරුව සත්‍ය මේ සියල්ලක්ම හේතුඵල ධර්මයට ඇතුළත්. ඒ නිසා සමස්ත හේතුඵල ධර්මයේ තුල සද්ධර්ම අසද්ධර්ම කියන කොටස් දෙකම තියෙනවා. ඒ කොටස් දෙකෙන් මේ අසත් ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? Tamanටත් අනුන්ටත් හානිදායක විදියට. එතකොට ලෝකයේ තුල ඒව ස්වභාවිකව ක්‍රියාත්මක වෙනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි පුද්ගලයා විසින් ඉදිරිපත් වෙලා අපිට පුළුවන් ඒව අවම කරන්නට. අන්න එහෙම Tamanටත් අනුන්ටත් සිද්ධ වෙන හානි අවම කරලා යහපත කරන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක හසුරවන්නට පුළුවන් නම් අන්නේ වැඩපිළිවෙල තමයි සද්ධර්මය. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එය තමයි බුදුවරු ලෝකෙට පහළ වෙලා පැහැදිලි කරලා දෙන්නේ මේ සමස්ත විශ්ව ධර්මතාවය අපි මුලින් තේරුම් ගන්නට ඕන. තේරුම් අරගෙන වැළැක්විය හැකි තැන, නැවැත්විය හැකි තැන, යහපත පිණිස ක්‍රියාත්මක විය හැකි තැන, Tamanget අනුන්ගේත් යහපත සඳහා එසේ ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය මහේශාක්‍ය බව අපි තුල ගොඩනගා ගන්න. එතකොට අද අපි ඔය කතා කළේ මේ සූත්‍රයේ අන්තර්ගත මූලික කාරණා ටික පිළිබඳව එතකොට ඊළඟ සතියේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ කාය භාවනා කියන්නේ මොකක්ද සීල භාවනා කියන්නේ මොකක්ද චිත්ත භාවනා කියන්නේ මොකක්ද පඤ්ඤා භාවනා කියන්නේ මොකක්ද ඒ කරුණු ටික අපි කාල වේලා තියෙන හැටියට ඊළඟ සතියේ ඉඳලා පැහැදිලි කරගන්නවා ඉන් අනතුරුව මේ මහේශාක්‍ය බව ඇති කරගන්නවා සේම අපිට තවත් විවිධ උපාය මාර්ග යොදන්නට පුළුවන් මේ අකුසල කුසල කර්ම විපාක යටපත් කරන්නට ඒ කවර උපාය මාර්ගද කියලා අපි ඉදිරි සතිවලදී සාකච්ඡා කරන්නට අවස්ථාව තියෙනවා.